අපේ දෙවිත හමුදාව නිකුත් නඩු අහන්න යනවා කියලා. එහෙම දෙයක් නැහැ. අපි පොරොන්දු වෙලා කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කොමිටි හතරක් පත් කරන්න තොරතුරු හොයන්න. අතුරුදහන් වෙච්ච අය ගැන අතුරුදහන් වෙච්ච අයට වන්දි ගෙවන්න. ඒ වගේම යුද්ධ අවසන් කාලේදී සිද්ධ වෙච්ච දේවල්කට තොරතුරු හොයන්න පමණයි. අන්න නිසා අපි තමුන්නාතරට පොරොන්දුවක් දෙනවා. එක්සත් ජාතික පක්ෂයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන් අත්වැල් බැඳගෙන මේ රට ආරක්ෂා කරගෙන අපි අනුන් රටක් ඉදිරියේදී බිහිකරන බව ප්‍රකාශ කරමින්